සාකච්ඡාව තමයි අද දවසේ ඔබ වෙනුවෙන් අපි මෙලෙසින් ගෙනෙන්නේ. අද සුපුරුදු ලෙසින් ප්‍රතිවේක්ෂා වැඩසටහනට නියුතුම් කතිකාවත කොට නගන්නට වැඩම කරන්නට යෙදුනා කොළඹ හත ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති වැවුඩ දොඩම්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී පූජනීය උඩදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ.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 සාකච්ඡා කරපු කාරණා පිළිබඳ මතක් කරගන්න ඕන සාකච්ඡාවට ඉස්සෙල්ලා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දැන ගැනීම සඳහාත් අපි මේ වෙනකොට හැමදාමත් මූලික වශයෙන් මේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ පළවෙනි දින දෙකේදී පළවෙනි දවසේ ඉඳලා ප්‍රායෝගිකව යම් වැඩ පිළිවෙලක් සිදු කරන්නයි හැමදාම කතා කරගන්නේ. අපි බොහෝ ධර්ම කරුණු ඇහුවා. ධර්ම කරුණු අහලා විතරක් මදි නිසා ඒවා ප්‍රායෝගිකව सिद्ध කරලා ප්‍රායෝගිකව सिद्ध කරනකොට Tamanට එන ගැටලු. ඒකට අද දවසේ මේ ධර්ම සාකච්ඡාව හෙට දවසේ මේක ප්‍රායෝගිකව सिद्ध කරන අයට එන ගැටලු පිළිබඳව කෙරෙන සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒවත් එක්ක අපිට තියෙන බොහෝ පැටලිලි තැන් නැති කරගෙන සුව පහසුව ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාවක් Tamanගේ මනසින් අපි කොච්චරවත් බණ අහනවා නමුත් ව්‍යාකූල తত্ত্বය අඩු වෙන්නේ නැහැ අපහසු తত্ত্বය අඩු වෙන්නේ නැහැ පීඩාකාරී తত্ত্বය අඩු වෙන්නේ නැහැ මේ ලෝකයට රවාගෙන ඉන්නවා වගේ තමයි හුඟක් අය ජීවිත ලෝකයට එක තරහින් ඉන්නේ ලෝකයේ අපිට උරුම වෙච්ච අන් පුද්ගලයෝ ඉන්නවා අපේ වටේ එයාත් එක තරහින් එයාගේ ක්‍රියාකාරකම් වලට එක තරහින් ලෝකයට රවාගෙන ජීවත් වෙන අපේ මේ ජීවිතය සුව පහසු ජීවිතයක් බවට සාන්ත ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහායි මෛත්‍රී භාවනාව අපි සාකච්ඡා කරා සීමා කන්දණය දක්වාම ඊ දවසේ පෙරේද දවසෙත් පෙරේද දවසෙත් බොහෝ වශයෙන් කතා කරා ආදීනව සහ ආනිසංස මෙහි කළ යුත්තේ ඇයි කියලා තමන්ගේ సంతාණයෙන් නිබඳව මෛත්‍රිය වැඩෙන්න ඕනෑය කියන මෛත්‍රිය වඩන්න ඕනෑය කියන අදහස ආවේ නැත්නම් මේක කෙරෙන්නේ නැති බවත් එහෙම අදහසක් එන්න නම් ඒ එහි තියෙන ආදීන ආනිසංශ බොහෝ වශයෙන් සාකච්ඡා කරලා තියෙන්න ඕන කියන කාරණාව අපි සාකච්ඡා කරා ඒත් එක්ක ඊයේ දවසේ මෛත්‍රී භාවනා ප්‍රායෝගිකව මම වෛරණත් එක් වෙම්වා තරහණත් එක් වෙම්වා දුක් පීඩාණත් එක් වෙම්වා සුවපත් වූ සිතත් එක් වෙම්වා කියලා අපි කරන්නේ ඇයි ඒකත් එක්ක අපි හිතවත් අහිතවත් නැදිහත් වෛරී කියන අය පිළිබඳව තියෙන ඒ අදහස් නැති වෙලා ඔක්කොම සම මට්ටමකට වැටෙන්න ඕනේ කියන කාරණාවත් ඒකත් එක්කම ඒ ඒ කෙනෙක් අරගෙන ඒ කෙනෙක් කෙරෙහි මෛත්‍රිය හදලා ඒක ලෝකෙටම වපුරන්න ලෝකෙටම පතුරන්න ක්‍රමානුකූල තමන්ගේ නිවසේ ආයත තමන්ගේ ගමේ ආයත තමන්ගේ රටේ ආයත ලෝකෙම ආයත දක්වා වර්ධනය කරගෙන යද්දී බාධා වෙන තැන් තියෙනවා නම් ඒ බාධා වෙන තැන් ඉවත් කරගෙන කටයුතු කරන ආකාරයන් පිළිබඳ බොහෝ වශයෙන් සාකච්ඡා කරා. එතකොට අවසානයේදී මෛත්‍රී සිත උපදින හැටිත් ඒ සිත උපදුනහම Tamanට තරහකාරයෙක්, වෛරකාරයෙක්, ඒ වගේම ගොඩාක් හිතවත් කෙනෙක් හිටියනම් එයාලට මේක මේ මෛත්‍රී අරමුණෙන් එයාලා දිහා බලනකොට මෛත්‍රී හැඟීම අඩු අඩු වැඩි වීම වෙනවා නම් Tamanගේ සීමා ඛණ්ඩණය වෙලා නැති බවත් ඒක නැවත ඇති වෙන්න නැවත බොහෝ මෙනෙහි කිරීම කළාට සකස් කරගත යුතු බවත් අපි සඳහන් කරා. ඉතින් මේක බොහොම ප්‍රායෝගික නුවණින් දැකලා කරන්න ඕන හරීම සංයමයෙන් හරීම ක්‍රමානුකූලව හරියට ධර්ම රෝගියෙකුට ප්‍රතිකාර කරන දක්ෂ වෛද්‍යවරයෙක් වගේ තමන්ගේ සිත මේ වැටලා තියෙන ව්‍යසනකාරී තත්වයෙන් මුදවා ගැනීම සඳහා ගන්න සියුම්ව දැක කළ යුතු අපූර්ව වැඩ පිළිවෙලක් තමයි මෛත්‍රිය කියලා කියන්නේ. එහෙනම් අපි මේ පිළිබඳව බොහෝ දේවල් සාකච්ඡා කර යුතු තියෙනවා. විශේෂයෙන් අපි කතා කරපු ඒ මෛත්‍රී භාවනාව පිළිබඳ සූත්‍ර පිටකයේ සඳහන් වෙන තැන් පිළිබඳවත් ඒ මූලාශ්‍රයන් පිළිබඳවත් අපි සාකච්ඡා කරගන්න ඕනේ අපේ විශ්වාසීතාව වැඩි කරගන්න ඒක අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක් මැදිරියට වඩම්ම ගන්නේ ඒ අවස්ථාව සම්පූර්ණ කර ගැනීම සඳහා ධර්ම සාකච්ඡාව සම්පූර්ණ කර ගැනීම සඳහා මම මූලික වශයෙන්ම විමසන්න කැමති අපේ පොඩි සංඝහසට අවස්ථාව ලබා දෙමු. සූත්‍ර පිටකයේ හෝ යම් මූලාස්ත්‍ර තිබෙන්නට පුළුවන්කමක් තියෙනවා මූලික වශයෙන් අපි සාකච්ඡා කරොත් පොඩි හඳුරන්නේ සූත්‍ර පිටකයේ මෛත්‍රී භාවනාව පිළිබඳව සඳහන් වෙන මෛත්‍රී භාවනාවට බොහෝ වශයෙන් හේතු වෙන මෛත්‍රී භාවනාව අපි මේ සිද්ධ කරන ආකාරයට ලොකු පිටුවහලක් ලබා දෙන ඒ උපදෙස් ලබා දුන්න දැන් එකක් එකක් හෝ මේ වෙලාවේ හැටියට අපිට වෙනත් කාරණා තියෙන පුළුවන් කතා කරන්න ඔබ වහන්සේට කොයි විදිහ අදහසක්ද තියෙන්නේ පිළිබඳව එහෙමයි අතිගෞරවනීය මූලාසනයේ වැඩ සිටින අපගේ ධර්මාචාර්ය නම කියන්නට අවසරයි උඩුදුම්බර කාශ්‍යප අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී අවසර ප්‍රාර්ථනා කරමි. සද්ධාවන්ත පින්වතුනි අතිගෞරවනීය අපගේ පින්වත් ස්වාමින් වහන්සේ විසින් සිදු කර ගැනීම ලබන මෛත්‍රී භාවනාව නැමැති උතුම් මාතෘකාව ඔස්සේ සිදු කරන මේ වැඩසටහනේ අද දිනේ තවත් පියවරක් තබන්නට සූදානම් වෙන මොහොත. මේ මොහොතේ අතිගෞරවනීය අපගේ ලොකු ස්වාමීන් වහන්සේ විමසීමක් කරන්නට යෙදුනා සූත්‍ර පිටකය තුල මේ මෛත්‍රී භාවනාව සම්බන්ධව සඳහන් වෙන කරුණු පිළිබඳව බොහෝ තැන්වල අපිට මෛත්‍රී භාවනාව සම්බන්ධ කරුණු කාරණා සූත්‍ර පිටකයේ තුල දකින්න ලැබෙනවා. සුවිශේෂී වූ කාරණාවන් අපි නොහිතන නොහිතපු ඒ වගේම අපේ ජීවිතයේ මෛත්‍රී භාවනාව ඇතුළත් කරගෙන මේ මෛත්‍රී භාවනාව වැඩි යුතු පැතිකඩවල් පිළිබඳව අපිට බුදුරජාණන් වහන්සේත් ඒ වගේම අනිකුත් මහරහතන් වහන්සේලා ලබා දීපු අවවාද අනුශාසනා සූත්‍ර පිටකේ බොහෝ තැන්වල සඳහන් වෙනවා. මූලාශ්‍ර සියල්ලම පැහැදිලි කිරීමට අවස්ථාවක් නෙමෙයි නමුත් මේ වැඩසටහනට අනුකූලව යම්කිසි මූලාශ්‍ර කිහිපයක් මේ මොහොතේ සිහිපත් කරන්නට කැමතියි. ඒ අතර අපිට බොහොම වැදගත්ම සූත්‍ර දේශනාවක් හැටියට කුද්දක නිකායේ කුද්දක පාඨවල සඳහන් වෙන අපි නිරන්තරයෙන්ම භාවිතා කරන සූත්‍ර දේශනාවක් තමයි කරණීයමත සූත්‍රය. ඒ කරණීයමත සූත්‍රය තුළ මේ මෛත්‍රී භාවනාව සීල සමාධි ප්‍රඥා වශයෙන් සීලෙන් පටන් අරගෙන ප්‍රඥාවත් ත්‍රිශික්ෂා ඔස්සේ වර්ධනය කරන ආකාරය පිළිබඳව ඊටමත් රමණීය විග්‍රහයක් කර්ණිමෙත සූත්‍රය තුළ අන්තර්ගත වෙලා තිබෙනවා අපි මතු පිටින් නොදැක්කට අභ්‍යන්තරයේ විමසීමේදී ඊටමත් සුවිශේෂී කාරණා ගණනාවක් කර්ණිමෙත සූත්‍රය තුළ සඳහන් වෙනවා ඒ වගේම තමයි ඉතාමත් වැදගත් සූත්‍ර දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේ මෝලීය පග්ගුණ කියන ස්වාමින් වහන්සේව අරමුණු කරගෙන දේශනා කරපු කකචූපම සූත්‍රය. කියතක් උපමාවට අරගෙන දේශනා කරපු සුවිශේෂී සූත්‍ර දේශනාවක්. මේ කකචූපම සූත්‍රේ පුරාවට තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී භාවනාව පිළිබඳව. ඒ ඒ පුද්ගලයන්ගේ ජීවිතයට කොහොමද මෛත්‍රී භාවනාව ඇතුළත් කරගන්නේ? ඉවසීමත් එක්ක මෛත්‍රී භාවනාව කොහොමද ප්‍රගුණ කරන්නේ? ඒ සඳහා අවශ්‍ය කරන උද්‍යෝගයන්, ධෛර්යයන් ලබා දෙන සූත්‍රයක් හැටියට අපිට මජ්ක්‍ධිම නිකායේ ඕපම වර්ගයේන කකචූපම සූත්‍රය හඳුන්වන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන තවත් උතුම් සූත්‍ර දේශනාවක් පංච පංචකංග කියන වඩු දෙතුමා අරමුණු කරගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු අනුරුද්ධ සූත්‍ර දේශනාව. ඒ සූත්‍රයේ තුලත් මෛත්‍රී භාවනාව වඩන ආකාර දෙකක් පිළිබඳව සඳහන් වෙමින් ඊටාම ක්‍රමණීය වූ අග්‍ර වූ විග්‍රහයක්. ඒ අනුරුද්ධ සූත්‍ර දේශනාව තුලත් සඳහන් වෙනවා. ඒ වගේම තමයි අංගුත්තර නිකාය ගත්තාම අංගුත්තර නිකායේ පංචක නිපාතේ පඨම ආඝාත පටිවිණේ කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. ඊට සමාන්තරව ဒ ුති ආඝාත පටිවිණේ සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තිබෙනවා. මේ විතරක් නෙමෙයි උදාන පාළිය, ඉතිඋත්තක පාළිය මේ ආදී කොටගත් මේ සූත්‍ර පිටකයේ සෑම අංශයකම දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, ඒ වගේම අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය කියන මේ උතුම් ග්‍රන්ථයන්හි මෛත්‍රී භාවනාව වඩන ආකාරය මෛත්‍රී භාවනාව වැඩි යුතු ආකාරය ඒක ජීවිතයට ඇතුළත් කරගන්නේ කෙසේද යන්න මනවින් විග්‍රහ කරපු ආකාර උදාහරණ සහිතව සඳහන් වෙන සූත්‍ර දේශනා බොහෝ තැන්වල අපිට දැක ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ ආකාරයෙන් තමයි මේ අවස්ථාවට අනුව යම්කිසි සූත්‍ර දේශනා කිහිපයක් ඉස්මතු කළ හැකියි. මම හිතන්නේ අපිට ලොකු භාග්යක් මේ හැම අවස්ථාවකම උන්වහන්සේ මතක් කරා රමණීය වූ ඒක මනරම් ඒක සුන්දරයි කියලා. ඒ වටිනාකමේ පරිසමාප්ත අර්ථයක් තියෙනවා කියන එක. අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි මෙතනදීම මේ ආකාරයෙන්ම මේ ඇයි මේ තරුණ ස්වාමීන් වහන්සේ නමක් මේ ආකාරයෙන් මේ දේවල් වල රමණීයත්වයක් ගැන කතා කරන්නේ. අපි බොහෝ දෙනෙක් හිතනවා මේ ලෞකික ජීවිතය තමයි මේ රමණීයකම තියෙන්නේ කියලා. නේද? පරිසරණක වැඩි දෙනෙක් හිතනවා එහෙමයි. මේක තුල තමයි තියෙන්නේ මේ අපි මේ අපිට ලස්සන රූප, මිහිරි ශබ්ද, මිහිරි ගන්ධ, මිහිරි රස, මිහිරි ස්පර්ශ, මිහිරි ධම්ම කියන දේවල්. මම හිතේ චූටි කාරණාවක් ඉස්මතු කරන්නම්. ඒ කියන්නේ දැන් මේ අපි මනුස්සයෝ මනස උසස් අය. අපි සතුටු වෙන්න භාවිතා කරන දේවල් වගේක් තියෙනවා. ඒ තමයි ඔය මම කලින් කිව්ව රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම. මේක පුංචි ඇනුම් පදයකට එකයි. තිරිසංගත සත්‍යය සතුටෙන්ද භාවිතා කරන දේවල් වගේක් තියෙනවා. ඒ තිරිසං සත්වයන්ගේ මනසට දැනෙනවා ඒක. ඉතින් දැයලා ඒක පාවිච්චි කරනවා. මොනවාද? ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස, ප්‍රිය පහස සහ ප්‍රිය ධම්ම. ඒ කියන්නේ ආදරය ආදියත් තිරිසන් සත්තුන් තේරෙනවද නැද්ද? එතකොට ඒ පහම නම් අපිත් පාවිච්චි කරේ. ඒ පහම නම් අපිත් පාවිච්චි කරේ. ඒ හයම නම් අපිත් පාවිච්චි කරේ. අන්තිමට බලනකොට අපි ඔක්කොම එක තැනකද කියලා ඇඳුම් ඇඳලාට භාෂාවක් කතා කරලා එක තැනකමද කියලා ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒක අපි ඔක්කොම මේ ලෝකේ ඉපදිලා ලෝකේ ඉඩක් අරගෙන සතුටු වෙවි ජීවත් වෙන්නේ ඒ කට්ටියයි අපි ඔක්කොම එක මම කියන්නේ යම් යම් ක්‍රමවේදවල වෙනස්කම් තිබ්බට අවසාන ප්‍රතිඵලය හිත සතුටු කර ගැනීම. නමුත් ඉන් එහා ගිය විශාල සතුටක් විඳින ක්‍රමවේද මේ ලෝකයේ තියෙන නුවණැති මිනිස්සුන් ඒවා රසවිද ලෝක රසය විඳිනවා. ඒකයි මම හිතන්නේ මේ මනරම් කියන වචනය, රමණීය කියන වචනය මේ මෛත්‍රිය වගේ දේවල් වර්ධනය කරලා චිත්ත පරිසුද්ධතාවය ඇති කරගෙන සීලය රැකලා පරිසුද්ධතාවය ඇති කරගෙන ලබන සුවය කියන එක ලබන සැපත කියන නෙකම්ම නිසිත සෝමනස්සය කියන එක විඳින්න පුළුවන්කමක් නැහැ තිරිසංගර සත්වන්ට. එහෙනම් මගේ ජීවිතේ වෙනස් වෙන්න ඕනේ. මම මේ සාකච්ඡාවට මූලිකත්වයක් වශයෙන් ඔබ වහන්සේ මතක් කරා බොහොම අපූර්වට මේ සූත්‍ර ධර්ම ටික. ඉතින් මේ වගේ යම්කිසි භාවාත්මක හැඟීමක් කුමන හෝ ආකාරයක විශාල ප්‍රීතියක් විශාල අදහසක් ඇති වෙච්ච සූත්‍රයක් සූත්‍ර අතරින් මේ ඔක්කොම අහන්න තියෙනවා නම් හොඳයි කියලායි මටත් අදහසක් ඇති වෙන්නේ නමුත් ඒ වාට අපි කල් තියලා වැඩියෙන්ම දැනුනේ කෝකද කියලා මම නිකන් අහුවොත් මොකද්ද හිතෙන්නේ කියලා. එහෙමයි ලොකු සයනස මේ ඊටමත් පැහැදිලි මේ සූත්‍ර දේශනා හැම එකක්ම ඊටමත් රමණීයයි අපිට එකක් මෙහෙමයි කියලා විශේෂ කරන්න බැරි තරම් බුදුරජාණන් වහන්සේගේ හරහතන් වහන්සේලාගේ උතුම් බුද්ධ වචන ඒ උතුම් ධර්මයන් ඊටමත් උත්තරීතරයි. නමුත් ඒ අතර මේ අවස්ථාවට උචිත වෙන විදිහට ඒ වගේම තමයි හදවතට විශේෂයෙන් දැනෙන එක සූත්‍ර දේශනාවක් ඉස්මතු කරන්න කැමති. එතන සූත්‍ර දේශනා දෙකක්ම තිබෙනවා. එකක් පඨම ආඝාත පටිවිණය සූත්‍රය. ඒ වගේම තමයි දෙවෙනි එක ဒ ුතිය ආඝාත පටිවිණය සූත්‍රය. මේ සූත්‍ර දේශනා දෙක තුලින්ම ඒ දෙකම තියෙන අංගුත්තර නිකායේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ ආඝාත වර්ගයේ තමයි මේ සූත්‍ර දේශනා දෙකම සඳහන් වෙන්නේ. මේ සූත්‍ර දේශනා දෙක තුලම අන්තර්ගත වෙන්නේ අපේ සිත තුල ද්වේෂය, වෛරය, ක්‍රෝධය වගේ මේ ආකල්ප ඇති වුනහම ඒ ආකල්ප දුරු කරගන්න අපේ සිතේ යුතු ආකාරය. ඒවා හිතන්න ඕනේ කොහොමද? අපේ මනස සකස් කරගන්න ඕනේ කොහොමද? අපිට ද්වේෂය වැඩි වශයෙන් මොකද අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි කොච්චර මෛත්‍රිය වැඩුවත් ද්වේෂය එනවාමයි. කොච්චර මෛත්‍රී චිත්තේ දියුණු කරත් ආයෙත් බලනකොට අපේ සිත තියෙන්නේ අර ද්වේෂ සහගත සිතුවිල්ලමයි. මේක අපි හැමෝටම පොදු ධර්මයක් කියලා අපිට පේනවා. මොකද බොහෝ දෙනෙක් මේ කතාව කියනවා. නමුත් එවැනි අවස්ථාවලදී පවා ද්වේෂයේ නැවත නැවත පුන පුනා මනසේ පුපුරනකොට පවා ඒ මනස කොහොමද මෛත්‍රිය තුළ ප්‍රගුණ කරන්නේ කියන කාරණාවන් මේ සූත්‍ර දේශනා දෙක තුළම සඳහන් වෙනවා. ඒ අතර උපමා සහිතව අත්‍යාලංකාරව දේශිත සූත්‍රයක් තමයි ဒ ුතිය ආඝාත පටිවිණය සූත්‍රය. ඒ ဒ ුතිය ආඝාත පටිවිණය සූත්‍රය දේශනා කරන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. එහි උපමා සහිතව මේ සිත හික්ම විය යුතු ආකාරය උන්වහන්සේ මැනවින් පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ සූත්‍රය මේ මොහොතේ හැටියට ඉතාමත් සුන්දර වූ සූත්‍ර දේශනාවක් හැටියට පැහැදිලි කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේත් මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා කරන්න ඉස්සෙල්ලා ඒක වර්ණනා කරා කියනෝනේ. එහෙම. අපුරුවට මේකයි එකම ක්‍රමය මේකයි කියලා මහා සතිපට්ඨාන සූත්‍රය. එතකොට අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා රෙදි විකුණන කෙනෙක් ඒ විකුණන රෙදි විකුණන ඉස්සෙල්ලා රෙදි වර්ණනා කරනවා කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන දේශනාවට පෙර ආතුව ඒක වර්ණනා කරා කියලා. ඔබ වහන්සේගේ මේ ඉදිරිපත් කිරීම අපි හැමෝටම මම හිතන්නේ ශ්‍රවණය කරන හැමෝටම මේ සූත්‍රයේ තියෙන මේ උපමාවන් විඳින්න යම් කිසි ප්‍රියතාවයක් උපදිනවා ඒක ඒකින්ද මම ඔබ වහන්සේගේ වචනෙන්ම ඇත්තට මම මෙහෙම දෙයක් මතක් කරන්නම් මම දකින දෙයක් තියෙනවා මේ සමහර වෙලාවට අපි සාකච්ඡාවට ගත යුතු දෙයක්. ඇයි බුදුරජාණන් වහන්සේ මෙතරම් උපමා සඳහන් කරලා තියෙන්නේ කියලා. ඇත්තම යමක් උගන්වනකොට භාෂාවක් උගන්වනකොට ඒකේ අකුරු ටික උගන්වනකොට අකුර කාඩ්බෝඩ් එකක නැත්තම් බෝඩ් එකක ඇඳලා පෙන්වන්න. වැල්ලේ හරි ඇඳලා පෙන්වන්න පුළුවන් අකුරේ හැඩේ මේකයි කියලා. එතකොට ඒක නියම ආකාරයෙන් ලියන්න ඕන මෙහෙමයි කියලා ඒකේ අඩුපාඩු ඇඳලා පෙන්වුවට පස්සේ සකස් කරලා පෙන්වන්න පුළුවන් මේ මම මේ අකුරේ එන්න ඕන මේ විදිහ තමයි නමුත් ඇවිල්ලා තියෙනවා ලියලා තියෙන මේ විදිහටයි කියලා සකස් කරන්න පුළුවන්. නමුත් ධර්මය කියලා කියන්නේ හිත තුළ උපදින චේතනාව, කුසල චේතනාව වර්ධනය කර ගැනීම. අකුසලය කවදාකවත් ආය නොනැගෙන තත්ත්වයටම අකුසලය විනාශ කරන මට්ටමටම අර අපි කිව්වර දරාගන්න බැරි පුපුරා යන උන්වහන්සේගේ වචනින්ම කියනවනම් නේද? දේශයෙන් පුපුරා ගිහිලා. මේ පුපුරා යන දේශය ආය කවදාකවත් එන්නත් අපිට පත්කරන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙන මහා උතුම් වැඩපිළිවෙලක් තමයි ධර්මය කියලා කියන්නේ. ඉතින් එතනදී අපි කොයි විදිහටද මේක වර්ධනය කරන්න ඕනේ කියලා මේ පාඩම ඉස්සරහට අරගෙන යනකොට ඒ ඒ අවස්ථාවල ඇති යුතු චේතනාවන් පිළිබඳව මේ විදිහක් නැහැ පෙන්වන්න මේ ක්‍රමයක් නැහැ මොකද ඇඳලා පෙන්වන්න බෑනේ. කියන්නත් බෑ. ඉතින් යම් යම් උපමා භාවිතා කරන්නේ ඒ ඒ උපමාවලදී අපිට ඇතිවන චේතනාව එක්ක සංසන්දනය කරමින් ඒ අදාළ தত্ত্বය මේ අදාළ தত্ত্বය තේරුම් ගන්න. ඉතින් ဒုတိ ය ආගත පටිවිණ සූත්‍රයේ තියෙන මේ උපමා කීපයක් අපි සාකච්ඡා කරලා අද මේ වැඩසටහන පුරාවට මේ ටික කරත් ඇති කියලා මගේ අදහස මේ මේ මනරම්භාවය අපි වින්දොත් මේ රමණීය භාවය වින්දොත් මම හිතනවා අපිට මේ පිළිබඳ ලොකු උනන්දුවක් ඇති වෙයි මේකේ කොතර සත්‍යතාවයක් තියෙනවද කියලා හිතේ කියලා. එහෙනම් අපි පොඩ්ඩක් බලමු ආග ဒုတိ ය ආගත පටිවිණේ සූත්‍රයේ තියෙන මූලික හරය මොකක්ද මේකෙන් කියවෙන්නේ කියලා අපි ගෞරවනීය පොඩි ස්වාමීන් වහන්සේගෙන් අපි අහලා බලමු මේක මේකට අවතීර්ණ වෙන්නේ කොහොමද අපි කියලා. එහෙමයි අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉපත් කරන්නේ දුන බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම මේ උපමා භාවිතා කරලා තියෙන කාරණාව. අත් වශයෙන්ම බුදුරජාණන් වහන්සේ උපමා භාවිතය එවැගේම රහතන් වහන්සේලා විශේෂයෙන් උපමා අලංකාර සහිතව ධර්මයේ දේශනා කරන උන් අතර අග්‍රස්ථානයේ දිනාගත්තේ අපේ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ. ඒ උතුමන් වහන්සේලා උපමා භාවිතය පිළිබඳව යම්කිසි කාරණාවක් පැහැදිලි කරලා තියෙනවා. ඒ තමයි ධර්මයේ තේරුම් ගත නොහැකි අයගේ පහසුව සඳහාත් එවැගේම අවබෝධ කරගත කරගත් අයගේ වඩා පහසුව සඳහා ප්‍රියයගේ වඩා අවබෝධය පිණිසත් මා මේ උපමාව කියන්නම් කියලා තමයි රහතන් වහන්සේලා සාමාන්‍ය උපමාවක් පටන් ගන්නෙ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේත් ඒ විදිහටම තමයි උපමා භාවිතා කරලා මේ ဒုတိ ය ආඝාත පටිවිණය කියන සූත්‍ර දේශනාව තුළ මේ ධර්ම කරුණ උපනංවන්නට මේ ධර්ම කරුණ ශ්‍රාවකයාට තේරුම් කරලා දෙන්නට ලොකු වෑයමක් දරලා තියෙනවා. ඇත්තට මේක පුංචි දරුවෙකුට උනත් තේරෙන කොහොමත් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උපමා හරිම සරලයි. ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරන ධර්ම කරුණු චූටි අසත් ඒ කියන්නේ සාමාන්‍ය හත් අවුරුදු දරුවෙකුට උනත් තේරෙන තරම් හරිම අපූර්ව ධර්ම උපමා තමයි උන්වහන්සේ භාවිතා කරන්නේ දේශනා කරන්නේ. ඒතර ဒုတိ යාඝාත පටිවිණී කියන සූත්‍ර දේශනාව තුළ සාරිපුත්ත මහරහතන් වහන්සේ අපේ ලොකු සාරිණාංශ උන්වහන්සේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. එතනදී අපි සූත්‍රයට අවතීර්ණ වෙන්නට ප්‍රථම අපි තේරුම් ගත යුතු කාරණාවක් තමයි සමහර අවස්ථාවල අපි අපේ හිතේ ද්වේෂය විවිධ විදිහට ඇති කරගන්නවා. සමහර අය තියා බලන අපේ විවිධ කෝණ තියෙනවා. සමහර වෙලාවට දැන් අපේ ළඟින් ඉන්න යාළුවෙක් පුංචි උදාහරණයක් ඇටියට ගත්තොත් අපි ළඟින් ඉන්න යාළුවෙක් ඉන්නවා. කෙනෙක් අපිට එයා පිළිබඳව සැකයක් ඇති වෙන විදිහට කියන්න පුළුවන්. ඔය දිවෙන් දිව ගාගෙන හිටියා අනාගතේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා කියපු ගමන් අපේ සිතේ ලොකු සැකයක් ඇති වෙනවා මිත්‍රයා පිළිබඳව. ඊට පස්සේ මොහොතේ ඉඳන්ම අපි මිත්‍රයා දිහා බලන්නේ සැක මානසිකත්වයෙන්. එයා පුංචි දෙයක් කරත් මොන හරි යාගේ අතින් අඩුපාඩුවක් වුණත් අපිට දැනෙන්නේ අපිට යම්කිසි වැරද්දක් කරා කියලා. එතකොට අපි අපිට නොකරපු දේවල් මත අපේ සැකය මත පදනම් වෙලා අපේ යාළුවා කෙරේ සමහර අවස්ථාවල අනිසි අනවශ්‍ය ද්වේෂයන් මතු කර ගන්නවා. තාම වෙලා නැහැ. සැකේ නිසා අපි මේ විදිහට අපේ හිතේ ද්වේෂය වර්ධනය කර ගන්නවා. සමහර වෙලාවට අතීතයේ යම් කිසි කරපු වැරද්දක් කරලා ඉවරයි. නමුත් වර්තමානයේ අපිට හොඳක් කරනවා යා. නමුත් අර අතීතයේ වැරද්ද මතක් වෙන ගානේ අපේ අපේ හිතේ ද්වේෂය ආය ආය වර්ධනය කරගන්නවා. වර්තමානය තුල කොච්චර හොඳ කරත් එයාට වඩා වැදගත් වෙන්නේ අතීතයේ කියලා පරණ සිද්ධියෙන් හරියට දුක් විඳිනවා දුක් විඳිනවා එහෙමයි ඊළඟට අනිත් කාරණාව තමයි අතීතයේ ඉඳන් බොහෝ කාලයක් මේ වර්තමානයේ වෙනතෙක් හොඳ කරත් වර්තමානයේ යම් කිසි වැරද්දක් තවත් කෙනෙක් අතින් වුණොත් අපිට කරපර හොඳ 99ම පැත්තකට දාලා අපි ටක් ගාලා අල්ලගන්නේ අර අපිට කරපු වැරද්ද. ඒතර මේ විදිහට අපේ මනසට ද්වේෂය ඇතුල් වෙන්න හිත පාවිච්චි කරන ක්‍රම හරි පුදුමයි. අපිට හිතා ගන්න බෑ මේ ද්වේෂය ඇතුළට එන විදිහ, කේන්ති ඇතුළට එන විදිහ. අපි මේ බොහෝම මෛත්‍රී චිත්තයෙන් ඉන්නවා, විවේක සිතින් ඉන්නවා. හැබැයි අපි දන්නේම නෑ අපේ සිත සමහර අවස්ථාවල ද්වේෂයෙන් පුපුරනවා. ඒ හේතුව තමයි අපේ අරමුණු පිළිබඳව අපි නොදන්නාකම. ඒ අරමුණ අපි යම්කිසි අරමුණක් ස්පර්ශ කරාට පස්සේ ද්වේෂසහගත නිමිත්තක් අපි අපේ මනසින් ගත්තට පස්සේ ඒ නිමිත්තට අපි කොහොමද නැවත අපේ මනසින් ධර්මානුකූල පදනමක් මත පිළිතලා ප්‍රතිචාර දක්වන්නේ ඒ පිළිබඳව අපිට වැටහීමක් නැහැ මේ සූත්‍රයේ කරුණු පහක් සඳහන් වෙනවා ඒ කරුණු පහෙන්ම පෙන්වන්නේ පුද්ගලයා කවරෙක් වුණත් අපේ ද්වේෂයට නිමිති වෙච්ච පුද්ගලයෙක් වෙන්න පුළුවන් ද්‍රව්‍යයක් වෙන්න පුළුවන් ජීවි අජීවි යම් කිසි ආකාරයක දෙයක් වෙන්න පුළුවන් මොන ආකාරයක දෙයක් කෙනෙක් උනත් ඒ නිමිත්ත ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒ නිමිත්ත තුලින්ම අපේ හිතේ මෛත්‍රිය උපදවාගන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කරලා දෙනවා. පළවෙනි කාරණාව පළවෙනි කාරණාව තමයි දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේදී සමහර පුද්ගලයෝ ඉන්නවා එයාලගේ කායික ක්‍රියාකාරකම් පුදුමාකාර විදිහට දුස්සීලයි. පුදුමාකාර විදිහට පීඩාකාරී. එයාලා යමක් කරත් කරන්නේ තවත් කෙනෙකුට වරදක් ඇති වෙන විදිහට. එයාලා අපේ ගෙදරට ආවත් එන්නේ අපිට පීඩාවක් ඇති වෙන විදිහට. ඒ වගේම අපිත් එක්ක වාහනයක ගියත් මොකක් හරි තට්ටුවකින් හරි අපිට පීඩාවක් ඇති වෙන විදිහට තමයි වැඩ කරන්නේ. කායික ක්‍රියාකාරකම් ගත්තාම තනි කරම දුස්සීලයි. තනි කරම අසත්පුරුෂයි. ඒ වගේම නොයෙකුත් අකටයුතුකම් වලින් පිරීලා. හැබැයිගේ වචනය හරිම ලස්සනයි. කය කෙසේ වෙතත් ක්‍රියාකාරකම් අසත්පුරුෂ වුණත් ක්‍රියාකාරකම් අපිරිසුදු වුණත් එයාගේ වචනේ හරිම ප්‍රභාෂවයි. කියන වචනයෙන් මොකවත් කියන්නේ නැහැ. තවත් කෙනෙකුට බයින්නේ නැහැ, ගරහා කරන්නේ නැහැ. එහෙම මොකක්වත් නෑ. වචනේ බොහොම සංයමයෙන් එයා පාවිච්චි කරනවා. එතකොට මේ වගේ කෙනෙක් පිළිබඳව අපිට ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් වචනේ කොච්චර පිරිසුදු වුණත් එයාගේ කායික ක්‍රියාකාරකම් නිසා අපිට අපේ සිතේ ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අය මේ සමාජයේ දැන් අපි ඇත්තටම මේක ගලප ගන්නම ඕනේ. ඒ වගේ අය සමාජයේ ඕන තරම් අපිට මේ හැමදැනකම වගේ දකින්න ඉන්නවා වචනයෙන් ලස්සනට කතා කරනවා. බොහොම අපූර්වයි. නමුත් හැබැයි ක්‍රියාකාරකම් බොහොම නරකයි. එහෙමයි. එතකොට ඒ තැනදී අපිව දූෂණය වෙනවා. අපිවයි අපිට දේශය උපදිනවා කියන්නේ අපි බොහොම පීඩාකාරී තත්යකට පත් වෙනවා. එහෙමයි. එතකොට දැන් මේ අපි සූදානම් කරන්න හදන්නේ ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන විසඳුම මොකක්ද? ඒතර ඒක හරි ප්‍රායෝගික දෙයක්. ඉතා ප්‍රායෝගික දෙයක්. ප්‍රායෝගිකවම ජීවිතයට එකතු කරගත යුතුම වෙනවා මම හිතන්නේ. බොහොම වටින තැනක් එතන. කියලා. ඒ අවස්ථාවවලදී අපේ ලොකු සායනස අපේ මිනිස්සු එකට වචනිකුත් හදන් තියනවා මේ අර හක් මේ මොකද්ද මේ හක්කේ බුදුරැස් බොක්සලාද කියන අන්න ඒ වගේ වචනයක් හදාගෙන තියෙනවා. ඒ ඒ අපි හැම වෙලාවෙම අර වචනේ කොච්චර පිරිසුදු වුණත් එයාලගේ ක්‍රියාකලාප ක්‍රියාකාරීත්වයක වැරද්දක් තියෙනවා නම් ඒව සම්පූර්ණ ප්‍රතික්ෂේපත් කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේ වචන පාට පාවිච්චි කරලා අර කෙනාව ප්‍රතික්ෂේප කරන් තමයි බලන්නේ. අර වචනේ තියෙන පිරිසුදුකම දිහා බලන්නේ නැහැ. අර දුස්සීල ක්‍රම මත පදනම් වෙලා රසත්තුෂ්‍ය ක්‍රියාකාරකම් දිහා බල බලා තමාගේ ද්වේෂය වර්ධනය කරගන්න කොහෙන් හරි පොතක් හොයාගන්න. නමුත් බුද්ධ ශ්‍රාවකෙක් හැටියට අපිට වැදගත් වෙන්නේ අනුන්ගේ කුණු නිසා අපේ හිතේ කුණු වඩාවා ගන්න එක නෙමෙයි. අනුන්ගේ කුණු හෝ මොකක් හෝ නිසා අපේ හිතේ පිරිසුදු බවමයි හැම මොහොතකම ඇති විය යුත්තේ. අපිට ප්‍රදාන වෙන්න ඕන අපේ මනසේ තියෙන නිර්වෘල් බව. අපේ මනසේ තියෙන සංහිඳි. ඊටාම වටින කාරණාව අනුන්ගේ කුණු නිසා අපේ හිත අපිරිසුදු කර නොගත යුතුයි. නොගත යුතුයි කියන එක මම උන්වහන්සේගේ මේ දේශනාවේදී ඉස්මතු වෙන මතක තබා ගත යුතු කාරණා මම පොඩ්ඩක් බාධා කර නැවත මේ ඉස්මතු කර කර දෙනවා. මේකයි මේ කරන්නේ. එහෙමයි. එතකොට දැන් මේ කාරණාවේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ අපිට ලස්සන උපමාවක් දෙනවා. ඒ කියන්නේ දැන් වචනය පිරිසුදු හැබැයි ක්‍රියාවෙන් අපිරිසුදු. ඒ පුද්ගලයෙක් කෙරේ අපේ හිතේ යම්කිසි වෛරයක් ඇති වුණොත් අපි එයා දිහා බලන්න ඕනේ කොහොමද කියන එක පෙන්නන උන්වහන්සේ අපිට ලස්සන උපමාවක් දෙනවා. ඒ දෙන උපමාව තමයි ස්වාමීන් වහන්සේ නමක් පාරේ වඩිනකොට උන්වහන්සේලාගේ සාමාන්‍ය ඉස්සර උන්වහන්සේලා මේ සිවුරු සකස් කරගත්තේ පාංශකූල ඒ කියන්නේ රෙදි කඩවල දිරා ගියපු ඒ වගේම පරණ වැටලා තියෙන සොහොන් වලින් ගත්ත රෙදි කඩවල් එකට එකතු කරලා ඒවා සුදුසු විදියට කැපසරු පරිදි පිළියෙල කරගත්ත ක්‍රමවේදයක් තමයි අතීතයේ තිබ්බේ. ඒ උපමාවක් තමයි සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පෙන්වන්නේ වැඩම කරනකොට සාමිනාසනමකට පේනවා පස්වදින් වැහිච්ච ඒ වගේම දුර්වර්ණ වෙච්ච රෙදි කඩක් පොළවේ වැටලා තියෙනවා. වම් කකුලෙන් ඒ රෙදි කඩ පාගලා දකුණු කකුලෙන් පොඩ්ඩක් දිගහැරලා බලනවා මේ රෙදි කෑල්ලේ චුට්ටක් හරි හොඳ කොටසක් තියෙනවද? මට සිවුරකට ගන්න මට පඳු පවා ගන්න, මට මගේ මේ සිවුර ඉරිච්ච තැනට තියලා මහ ගන්න. ඒකේ චූටි හරි හොඳ තැනක් තියනවාද කියලා වම් කකුලෙන් පාගලා දකුණු කකුලෙන් එහාට මෙහාට කරලා බලනවා. රෙදි කැලේ චූටි හරි තැනක් තියනවාද හොඳ තැනක්. එහෙම කරලා අර හොඳ ටික අරගෙන උන්වහන්සේ වඩිනවා. මේක තමයි උපමාව. අර ක්‍රියාකාරකම් කොච්චර දුර්වල වුණත් ක්‍රියාකාරකම් කොච්චර අසත්පුරුෂ වුණත් සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්නනවා ඒ සියල්ල පැත්තකට දාලා අර වචනය හොඳයිනේ මොන වුණත් මෙයාගේ වචනේ පිරිසුදුයිනේ මොනතරම් ක්‍රියාකාරකම් අපිරිසුදු වුණත් මෙයා වචනෙන් හරි පිටක් කරගන්නවානේ අනේ නිසා මෙයාට මම මෛත්‍රී කරන්න ඕනේ මෙයා කෙරෙහි මගේ අනුකම්පාව උපදවා ගන්න ඕනේ මෙයාගේ අර දේවල් නැතත් මේ දේ හරි තියෙනවානේ කියලා අර අපේ හිතට දැන් මේ පුද්ගලයා කෙරෙහි ඒ කියන්නේ පුද්ගලයාට අනුකම්පාව කෙසේට මෙතන වැඩිපුර අවධානය යොමු වෙන්නේ අපි කෙරෙහි. මොකද අපි තවත් කෙනෙක් කෙරෙහි අනුකම්පාව දැක්වීම තුළින් අපි පිහිටක් ඇති කරගන්නේ අපිට. මොකද අර පුද්ගලයා නිසා අපේ හිතට ද්වේෂ මාත්‍රයක් ඇතුළත් වෙන්න ඉඩ නොදී ඒ කෙනාගේ ගුණයක් දැක දැක වාචසික වශයෙන් ඇති කරගත්තා වූ සුගුණයක් දැක දැක ඒ ගුණය ඔස්සේ මනසේ මෛත්‍රිය දියුණු කරගන්න. මේකට අවධානය යොමු වෙන්න ඕනේ එතෙන්ටයි. එහෙමයි. අර ස්වාමීන් වහන්සේගේ අවධානය යොමු වුණේ රෙදි කෑල්ලේ තියෙන හොඳ කොටසට. එහෙමයි. ඒකේ බොහෝ පසෙන් වැහිලා ජරාව ගෑවිලා තිබුණේ ඒ පැත්තටනේ හොඳ ටිකට. يعني කෙනෙක්ගේ හොඳ දිහා වැඩි අවධානයෙන් බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමයි. එතකොට අපිට දේශය අඩු කරගන්න පුළුවන් කියන එක. එතකොට මේකෙම සඳහන් වෙනවා නේද දැන් කණිපැත්ත තියෙන අවස්ථාව ඊළඟට මම හිතන්නේ තියෙන්නේ. ඒ කියන්නේ කායික ක්‍රියාකාරකම් හොඳයි. අතත් ගෙවල් වලත් ඉන්න හැම අපි කියන්නේ ඒ අයට කියන්නේ අර ඉස්සලා කිව්ව වචනේ වගේ මම කියන්නේ මෙයාගේ කට හොඳ නැහැ. මෙයාගේ ඔක්කොම හොඳයි, කට හොඳ නැහැ කියනවා කියන්නේ. එයා කෙරෙහි කොහොමද අපි මේක පවත්වන්නේ? අපි කොහොමද කට හොඳ නැති මිනිස්සු, ඇඩ හොඳ මිනිස්සු පිළිබඳව මේ සූත්‍රය සඳහන් වෙන ආකාරයට අපි කොයි විදිහේ ප්‍රතිපදාවකද ඉන්න ඕනේ කියලා එහෙමයි. ඔබ වහන්සේ සඳහන් කළා වගේ ඒක දෙවෙනි කාරණාවේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන එයාගේ කායික ක්‍රියාකාරකම් බොහොම සුන්දරයි. පිවිතුරුයි, සත්පුරුෂයි. හැබැයි වචනය හොඳ නැහැ. එයා වචනය පාවිච්චි කරන්නේ අනුන්ගේ හිත බිඳවන්න. සමහර අයට මේ මේ අපි දකින්න දෙයක් තමයි සමහර අයට පුරුද්දක් හැටියට මේ අනුන්ගේ හිත රිදවීමේ ක්‍රමයක් තියෙනවා. කියන්නේ කතා කරොත් වචනයක් කතා කරොත් අනිත් අයගේ හිත කැඩෙනවාමයි. ඒ වගේ මහරහතන් වහන්සේ නමකුත් වැඩ හිටියන බහලති පිළිඳ වච්ච මහරහතන් වහන්සේගේ වචනේ හරි සරයි. හැබැයි උන්වහන්සේ රහතන් වහන්සේ නම. සමහර අය එහෙම අර පුරුදු හැටියට අපි දන්නවා සමහර පුද්ගලයන් ඉන්නවා කතා කරොත් ආයේ තවත් කෙනෙක්ගේ හිත කැඩෙනවාමයි. හිත රිදෙනවාමයි. අර වචනේ හැම වෙලාවෙම උල් වෙලා තියෙන්නේ. එන අනුන්ගේ ඇනෙන විදිහට තමයි වචන තියෙන්නේ. ඒ ක්‍රියාකාරකම් හරීම පිවිතුරුයි. හරීම පිවිතුරුයි. එහෙම අය අපි අතර ඕන තරම් ඉන්නවා. සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා. හැබැයි පුංචි වැරද්දක් දැක්කොත් ඒ වැරද්ද ඉදිරියේ හරි දරුණු වෙනවා. හරි දරුණු වෙනවා. දරුණු වෙලා හිතාගන්න බෑ. ඒතර වටේ ඉන්න අය කල්පනා කරනවා මේක වෙන්නේ කොහොමද? මෙයා භාවනා කරන කෙනෙක්. මෙයා සිල්වත් කෙනෙක්. හැබැයි මේවට එක මොහොතක පුංචි වැරද්දක් දරා ගන්න පුළුවන් මානසිකත්වයක් නැහැනේ. පුදුම වේගින් ඉබයින්නේ. ඒකට අපි අර විදිහට බලලා ඔන්න පේනවා නේද මේ මිනිස්සුන්ගේ සීලේ හැටි කියලා ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කරනවා. ඒ වයස කම්මලට එම ගමේ ගොඩේ අය හරියට එම දොස් කියනවා. හරියට එම කියන විකාශ ගම්මලා හරි අහිංසකවර සුදු රෙද්දක් උතුරු සලුවක් දරාගෙන පන්සල් දෙනවා දැක්කම ඒ සිල් සමාදන් නොවන අය පැත්තකින් නිකන් අර උපහාසයට කියන උන්දගේ කතා කරන අය ගෙදර ඉන්න අයත් එහෙම කරනවා. ගෙදර අයම කියනවා ආව ගියේ දැන් භාවනාවට ගියේ එහෙම කරේ දැන් හැවිලා කොහොම අපිටත් ඇඩිය තරහ යනවානේ කියලා වචන වලින් නේද? ඒ වගේ හරි අමුතු දෙයක් මිනිසුන්ගේ චර්යාවේ විවිධත්වය නේද? පුද්ගල විවිධත්වය. මොකද මේ ලෝකේ ඉන්න මිනිස්සු එක වගේ නෑනේ. ලෝකේ ඉන්න මිනිස්සු හරි විවිධයි. ඒ විවිධත්වය තුළ අපිට වැදගත් වෙන්නේ ඒ මිනිස්සු විවිධ වෙන ගානේ අපි විවිධත්වයටපත් වෙන එක නෙමෙයි. ඒ අය විවිධ වෙන ගානේ අපේ මනස අර බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල පැවැත්වීමයි අපිට ගොඩාක් වැදගත් වෙන්නේ. එතකොට දැන් මෙතනදී අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේකට දෙවෙනි උදාහරණයක් දෙනවා. ඒ කියන්නේ දැන් අර වචනය පිරිසුදු පිරිසුදු නැහැ කායික ක්‍රියාකාරකම් අපිරිසුදුයි. එයා දිහත් බලන්න ඕනේ යම්කිසි ක්‍රමයක් තියෙනවා. ඒකට උපමාවක් දෙනවා අර තිබා ඇදිච්ච පුද්ගලයෙක් ලොකු විලක් ගාවට එනවා. විලක් හරි වලක් හරි ලිඳක් හරි මොකක් හරි වතුර පිරිච්ච තැනකට එනවා. මේ විල ලිඳ වල වතුරින් පිරලා තිබ්බට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි දියසෙවල්. පිරিলা. හැබැයි වතුර නිර්මලයි. දැන් සාමාන්‍ය අපි දියසෙවල් තිබ්බහම අපි එක පාටම දියසෙවල් එක්ක අපි අත්තර වතුර ගන්න නෑනේ. අපි මොකද කරන්නේ දියසෙවල් එහාට මෙහාට කරලා පිරිසුදු කරලා අපි දෝතට වතුර ගන්නවා. අන්න ඒ වගේ මේ පුද්ගලයා දේශවල යහට මෙහාට කරලා වතුර ගන්නවා. අන්න ඒ වගේ වචනය අපිරිසුදු ක්‍රියාකාරකම් පිරිසුදු යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව ද්වේෂසිතක් පහළ වුණොත් අපි එයා දිහා බලන්නේ එයා කෙරෙහි යම්කිසි නිමිත්තක් ඇති කරගන්නේ ක්‍රියාකාරකම් ඔස්සේ නෙමෙයි ක්‍රියාකාරකම් ඔස්සේ වචනිය ඔස්සේ නෙමෙයි පැහැදිලි නේද? වචනේ ඔස්සේ නෙමෙයි නිමිත්තක් ගන්න. දැන් අපි ඕනම දෙයක් ගන්න අපි අනවශ්‍ය විදිහට හිතන්න ගියොත් දැන් මෙතනදී අපිට ද්වේෂය වැඩි වෙන්නේ වචනේ පිළිබඳ හිතන්න ගියොත්. මොකද කට හොඳ නැහැ කියන තැන අපි දිගින් දිගට අපේ මනස පවත්වන්න ගියොත් අපේ ද්වේෂය උඩුදුවනවා. වැඩි වෙනවා. ඒ නිසා අපි අපේ මනසට ප්‍රමුඛත්වය දෙන පිරිසක් හැටියට ධර්මයට ප්‍රමුඛත්වය දෙන පිරිසක් හැටියට මොකද කරන්නේ අපේ සිත පිහිටවා ගන්න අර පුද්ගලයාගේ කායික ක්‍රියාකාරකම් වල තියෙන හොඳ දකින්. කොච්චර අපේ හිත කියලා නෑ නෑ මේ මිනිස්සයා මේ වචනේ අපිරිසුදු කෙනෙක් කියලා ද්වේෂය මතුවෙන්නමයි බලන්නේ. අපි බලයක් දෙනවා සිතට නෑ නෑ කොච්චර මෙයාගේ වචනේ අපිරිසුදුන මේ බලන්න මෙයාගේ ක්‍රියාකාරකම් කොච්චර හොඳයිද. ඉතින් මේක හොඳට මතක තියාගෙන ඉඳලා මේ ගැන නැවත නැවත මෙනෙහි කරලා මේ ආකාරයට වැඩ සැකස් වෙන විදිහට අපේ මනස ඒ අදාළ තැනේදී ඒ දිහා බැලෙන විදිහට අපේ මනස සකස් කරන්න පුහුණු කරන්න ඕන නේද පොඩි හම්බුනේ. නැත්නම් මේක ඒ වෙලාවේදී වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒක අපි පුරුදු කරන්න ඕන දෙයක්. කෙනෙක්ගේ හොඳ දිහා බලන්නයි මේ මේ හරියට අර දිවිසෙවලා ඇයි පිපාසාව තියෙන අපිට තියෙන්නේ හොඳ හොඳ පිළිබඳ පිපාසාව. මෙතනදී එහෙම කිව්වොත් ඒක වැරද්දක් නැහැ. උපමාවට උපමේය සම්බන්ධ කරොත් අපි හැම වෙලෙම චිත්ත පීඩාවෙන් ඉන්නේ අපිට ඕන හොඳ හොඳ හොඳ හොඳ පිළිබඳ විපාසාවෙන් එන මෙයා නරකයි. මෙයාගේ වචන නරකයි. ඒ වෙලාවේ ඇත්තටම අපිට මෙතන තියෙන හොඳ වැහිලා. වැහිලා තියෙන දියසෙල් වලින්. එහෙම. නේද? දියසෙල් වලින් වැහිලා වගේ නරක ක්‍රියාවින්ද මේ මෙයාගේ නරක වචනින්ද අර එයාගේ හොඳ ක්‍රියාවන් වැහිලා තියෙන්නේ. ඉතින් ඒ ටික ඈත්මත් කරලා හොඳ ටික පැත්තට අවධානය යොමු කරන්න කියන එකයි මම හිතන්නේ කොතර වටිනවද? ඒකෝර මේ වටින දේ අපිට එහෙම මේක අයින් කරලා මේ වතුර ටික බිව්වේ නැත්නම් පිපාසාවෙන් ඉන්න වෙනවා. එහෙමයි. තරහ කියන්නේ උතන හරියට නිකන් පිපාසාව වගේ. එහෙමයි. නේද? පැහැදිලිවම අපේ ලෝක ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා වගේ තරහ කියන්නේ ඇත්තටම එතන පිපාසය. තරහ කියන්නේ පිපාසය. ඒතර එතනදී අපි වතුර නොබී හිටියොත් එහෙම අපේ පිපාසය සංසිඳෙන්නේ නැහැ. හැබැයි එහෙම කියලා අර දියසෙල් එක බිව්වොත් එහෙම ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඒක සමහර දුර අපිට අපිරියාවක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි අර මෛත්‍රී චිත්තය උපදවා ගන්න උත්සාහ කිරීමේදී අර දුර්ගුණයම දැක දැක නෑ කමන්නේ ඒක කමන්නේ එහෙම හිත හිත ඉඳ ගියොත් සමහරට ඒකත් එක්ක අපි හිතුවට ගැටීම ගැටීමක් ඇති වෙනවා ඇති වෙනවා DSL එක උතර බොන්න බෑ කියන එක බෑ කියන එක ඒ කියන්නේ කොච්චරනම් අපිට හිතන්න දෙයක් තියනවද හරියට විශ්ලේෂණය කරගත්තොත් නේද එහෙමයි මනස පුරුදු කිරීමට අපිට අවශ්‍ය කරන ලොකු බලයක් මේ සූත්‍ර දේශනාවල උපමා වලින් අපිට ලබා දෙනවා මොකද මෙතනදී අපි පළමුවෙන් තේරුම් ගත යුතු දේ තමයි මනසේ ස්වභාවය මොකද මනස හැම වෙලාවෙම පුරුදු වෙලා තියෙන්නේ හැම වෙලාවෙම උත්සාහ දරන්නේ අනුන්ගේ වැරදි දකින්නද නැත්නම් යහපත් දකින්නද වැඩිපුරම ඔබට පුරුදු වෙලා තියෙන ඔබට තේරෙනවා ඇති අපේ මනස බොහෝ දුරට අල්ලගන්නේ වැරද්ද ඒක තමයි හිතේ හැටි වැඩිපුර දැනෙන්නේ සංසාරයක් පුරාවට අපි පුරුදු කරලා තියෙන්නේ අනුන්ගේ වැරදි දකින්නටත් වැරදි වඩන්නත් මොකද සංසාරේ පුරාවට අපි වැරදි නොදැක අපේ වැරද දිහා දැක දැක අපේ වැරද සකස් කරගෙන මේ මාර්ගය තුල වැඩුණා නම් අපි මෙලහට නිදහස් වෙච්ච පිරිසක්. හැබැයි අපි සංසාරයක් පුරාවට කලේ අපේ අඩුපාඩු පසක හෙලා අනුන්ගේ අඩුපාඩු දැක දැක ඒවා මතම යැපෙන මානසිකත්වයක් ගොඩනගා ගැනීම. වටිනවා ඒ කියන්නේ නමුත් මේ වටිනා සාකච්ඡාවට අපිට තියෙන තරම් බොහොම කෙටි වෙලාවක් විනාඩි 5ක විතර වගේ කාලයක් තියෙන්නේ. අපි නැවත කොහොමත් අපි සාමාන්‍යයෙන් සම්බන්ධ කරගන්නවා. නමුත් ගැටලුව තියෙන්නේ ඊළඟ පියවර පිළිබඳවයි. ඊළඟ පියවර කාගෙත් දැන් කුතුහලයක් ඇති දැන් වචනත් නරක නම් ක්‍රියාවත් නරක නම් දැන් මොකද කරන්නේ කෙනෙක් කෙරේ කියලා අපි ඔබට පුළුවන් ඇත්තටම අපේ පින්වන්තයට පුළුවන් මේ ආගත කොට වෙන සූත්‍රය පිළිබඳව දැන් හොයලා බලලා ඒක අධ්‍යයනය කරන්න. නමුත් මේ මේ වටිනා කාරණාවත් අපි සාකච්ඡා කරගත්තොත් මේ කෙටි වෙලාවෙදී බොහොම වටිනවා. එහෙමයි. අපි කෙටියෙන් කරුණු පහම සඳහන් කිරීම එහෙමයි. තුන්වෙනි කාරණාව තමයි දැන් මේ සූත්‍ර දේශනාවට අනුව දැන් තවත් පුද්ගලයෙක් ඉන්න ඒ පුද්ගලයාගේ වචනේ ගන්න දෙයක්වත් නැහැ. ක්‍රියාවේ ගන්න දෙයක්වත් නැහැ. එකම අපිරිසුදු. දැන් ඒතකොට ඒ වගේ කෙනෙක් පිළිබඳ අපි මොනවද හිතන්නේ? ප්‍රශ්නයක්. අපිට පේනවා හැබැයි ආ ඉඳලා හිටලා පන්සලට යනවා වගේ පේනවා. මොනවා හරි භාවනාවක් කරන්න උත්සාහ දරනවා වගේ පේනවා. හිත දියුණු කරගන්න නිකන් කැමැත්තක් තියෙන බවක් පේනවා. ස්වාමීන් වහන්සේ නමක් දැක්කාම වඳිනවා කරනවා වගේ පේනවා. අන්න ඒක දිහා බලන කියන්නේ අර සිත දියුණු කරගන්න කැමැත්තක් නිකන් තියෙනවා වගේ පේනවා. හිතේ යම්කිසි ධර්මයේ කෙරේ පුංචි හරි පැහැදීමක් තියෙනවා පේනවා. කායික ක්‍රියාකාරකම් ගන්න දෙයක් නෑ. වචනය ගන්න දෙයක් නෑ. දෙකම අපිරිසුදුයි. හැබැයි යාවේ ඉඳලා හිටලා හරියි යම්කිසි ආකාරයක ගුණයක් එක්ක ජීවත් වෙනවා තේරෙනවා. අඩුම තරමේ දැන් අපි පිටන්නකෝ උදේ ඉඳන් හැන්දෑ වෙනකන් මේ මේ අත්මද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් කියලා. හැබැයි මේ මිනිස්සයා යම් කිසි මොහොතක කියන තවත් කෙනෙක්ගේ යහපත පිණිස කල්පනා කරලා තවත් කෙනෙක් ඒ කියන්නේ තවත් පවුලක කෙනෙක් නැති වෙච්ච වෙලාවක අර වලා හරි කපලා දෙනවනේ. එහෙම එකක් තියෙනවනේ ගමේ ගොඩේ වගේ සිද්ධිය වුණ තරම් තියෙනවා. ආයෙක හිතන්න දේවල් ගොඩක් තියෙනවා. මොනතරම් උදේ ඉඳන් හැන්ද වෙනකන් ගෙදරට බරක් වෙලා ගෙදර මිනිස්සුන්ට ගගහා පීඩා කර කර හිටියත් අර මැරිච්ච මිනිස්සෙක් වළඳන්න වලහරි කපලා දෙන්න උදව් කරන මිනිස්සු ඉන්නවා. ඒ වගේ අර කායික ක්‍රියාකාරකම් වල ගන්න දෙයක් ඒකත් උපමාවක්. කායික ක්‍රියාකාරකම් වල ගන්න දෙයක් නේ වචනේ ගන්න දෙයක් නේ හැබැයි අපිට පේනවා නිකන් ධර්මයට කැමැත්තක් තියෙන ස්වාමීන් වහන්සේනමක් දැක්කොත් එහෙම. කියන්නේ පුංචි චිත්ත ප්‍රසාදයක් හරි උපදින ගතියක් අපිට තේරෙනවා. තේරෙනවා. කෙනෙක් දිහා බලනකොට අපිට දැනෙනවා. එතකොට ලොකු හඳුන්නේ අපි මේකට උපමාවක් පෙන්නනවද? උපමාවක හිතියෙන් ඉක්මනටම කතා කරමු මේ මම හිතන්නේ බොහොම වටින උපමාවක් තියෙන කියලා. එහෙමයි. ඒ උපමාව හරි අපූර්වයි. ඒ උපමාවේ තියෙන දැන් අර ඔය පින්නතුන් දකින්න නොලබෙන වෙන්න පුළුවන්. නමුත් දැන් අර අර හරගේ කුර හරක් හරි අශ්වය හරි සත්තුන්ගේ කුර ඇනිලා පොළවේ වලක් හැරිලා තියෙනවා. ග්‍රීෂ්ම කාලයක පිපාසයට පත්වෙච්ච කෙනෙක් වතුර සොයාගෙන එනවා. වතුර කොහෙවත් නැහැ. ලින් හිඳිලා, වැව් හිඳිලා. හැබැයි මෙයාට පේනවා මේ පිපාස ඒ ඇතිවිච්ච වෙලාවේ අර හරක් ගියපු තැන්වල අර කුරයක් මේ වැදිලා වලක් කැඩලා තියෙන තැනක වතුර චුට්ටක් තියෙනවා. දැන් මේක බොණ්ඩ විදියක් නේ චූටේනේ. මොකද අත දැම්මොත් මොකද වෙන්නේ? වතුර ටික අපිරිසුදු වෙනවා. කරන්න දෙයක් නෑ. අර හරක් අර ගාත් දෙක දෙපැත්තට දාලා වතුර බොන ලීලාවෙම මොකද කරන්නේ නැමිලා ඔව් අතින් ගන්න නැතුව දිවෙන්න වතුර ටික එන පිපාසාව ඉතා ප්‍රබල නම් ප්‍රබල තියෙන්නේ පිරිසිදුම වතුර චුට්ටක් නම් අපි මේ වැඩේ නොකර ඉන්නේ එහෙමයි කොහොම හරි වතුර ටික බොනවා කොහොම හරි වතුර ටික බොනවා අන්න ඒ වගේ ඒ උපමාවෙන් බුදු මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පෙන්වන්නේ අධික පිපාසය හැදිච්ච වෙලාවක අර කුරේකින් හැදිච්ච පුංචි වලේ තියෙන වතුර ටික සංයමයෙන් ගන්නවා වගේ මනසේ ද්වේෂයක් ඇති වුනොත් වචනය කායික ක්‍රියාකාරකම් සියල්ලම අපිරිසුදු පුද්ගලෙක් පිළිබඳව සියුම්ම බලනවා මෙයාගේ පුංචි ගුණයක්වත් ධර්මයට පුංචි පැහැදීමක්වත් කොහේ හරි ගෑවිලා තියනවද කියලා බලන ඒ කෙරේ චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන අර අනිකුත් ක්‍රියාකාරකම් නිසා ඇතිවන්නා ද්වේෂය බැහැර කරනවා හොඳයි මම හිතන්නේ අපිට මේ සූත්‍රය අධ්‍යයනය කරන්න පුළුවන් අපි උත්සාහයක් ගමු හෙට දවසේ සාකච්ඡාවට සංඥාන්ත සම්බන්ධ කරගන්නත් පුළුවන් වේවි කියලා. එහෙම වුණොත් මම හිතන්නේ තව කාරණා කිහිපයක් අපිට සාකච්ඡා කරගන්න පුළුවන් වේවි. නමුත් එක ධර්ම කරුණක් ඇති අපිව සසලකරනද අපිව අපේ සිත සම්පූර්ණයෙන්ම අපිට අසිහියෙන් සංසාර ජීවිතයක් කියන වචනේ බොහෝ අවස්ථාවක කියවුණා ස්වාමීන් වහන්සේ අතින්. ඉතින් ඒ සසර ජීවිතේම තිබ්බ වැරදි නිවැරදි කරගන්න අපිව කම්පණයකට පත් කරන්න පුළුවන් එක ධර්ම කරුණකින් මම හිතනවා කාටත් ඒක දැනෙන්න ඇති කියලා. ඉතින් අපි ගෞරවනීය පුරිසාමීන් වහන්සේට අපේ කල්‍යාණිත සංගමයත් එක්ක සම්බන්ධ වෙලා රටේ තියෙන ඇත්තටම ව්‍යසනකාරී තත්ත්වයන් මිනිසුන් තුළ තියෙන අතුලාන්ත අපිරිසුදුතාවයන් නැති කරලා මේ රට ධර්මදීපයක් කරන්න බොහෝ වෙහෙස මහන්සි වෙන ස්වාමීන් අතර වෙහෙස වෙන ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් අපි උන්වහන්සේට ආශිර්වාද කරමු, ප්‍රාර්ථනා කරමු උන්වහන්සේ බලාපොරොත්තු වෙන බෝධියකින් තුන් නිවනින් සැනසෙන්න මේ මේ සියලු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ඒ වගේම හදුපඩු දෙමාපියෝ සකස් කරපු ගුරු ආචාර්යවරු ඒ සියලු දෙනාටමත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ශක්තිය අපිට දැනතු පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු.